ප්‍රධාන කම්මත්තානාචාර්ය අතිපූජ්‍ය උඩේිරියගම ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේය. කච්චානකොත්ත සූත්‍රය ඇසුරු කොටගෙන කරන ලද මෙම ධර්මදේශනා මාලාව පටිගත කරන ලද්දේ නීතිරිගල නිස්සරණ වන සේනාසනයේදී වර්ෂ 2012 අප්‍රේල් මාසයේදී පැවැත් වූ නේවාසික භාවනා වැඩමුළුවකදීය. මෙම වටිනා සූත්‍රයේ ශබ්ද සංස්කරණයට දායකත්වයේ දරන ලද්දේ ශ්‍රී ලංකාවේ පදිංචි පින්වත් දායක මහත්මියක විසිනි.